ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ එක්තරා සීමාවකට ආවා. ඒ සීමාව කොතනද? අර <clears throat> යම් අවස්ථාවද අර වර්ණ ගන්ධ ආදී කියන මේ දේවල් සංවිධාන වීමට පටන් ගත් අවස්ථාවක් වන්ද සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ ආදී වශයෙන් තිබිච්ච විස්තරයක් පෞගිය අවස්ථාවේදී ප්‍රතිපද. එතකොට වර්ණ ගන්ධ රස කියන මේ ස්වરૂපයන් නිෂ්පාදනය වීමේ අවස්ථාව එනකොට එයින් පෙන්වන්නේ මොකද්ද? අර විවිධත්වයේ සංවිධාන වීමේ தත්ත්වය උදා වෙලා තියෙන බව. එතකොට පරමාණුක තමයි ඔය කියන ස්වરૂප සංවිධාන වෙන්නේ වර්ග පහක. ඒත් දැන් මහත්මයෙක් එදා හැව්වා. එතකොට <clears throat> වර්ණ ගන්ධ රස ඔය තුන තිබුණා ශබ්ද ස්පර්ශ දෙක නැහැ කියලා. ඒක කවදද හැදෙන්නේ? ඒක හැදෙන්නේ අර මේ කියන මේවා එකමුතුයෙන් සකස් වෙන ක්‍රියාකාරීත්වය උඩ අර ඒ මොකද්ද කියන හැඟීමක් අර කියන සත්ත්ව ස්වરૂපයේ ආපුවට පස්සේ සත්ත්ව ස්වરૂපයේ කිවි දැන් ඔය විඥාන සවිඥානික වස්තුව බවට පත් වුණාට පස්සේ ඇති වෙන එක්තරා අයිතිවාසිකමක් එතකොට සවිඥානික වස්තුවේ කිව්වහම සවිඥානික වස්තුවක් හැදෙන්න අර පහම එකාස වෙනවා එතකොට ඒ <clears throat> සවිඥානික වස්තුවක නිර්මාණත්වය ඇති කිරීමට එක්කාසු වෙන අර වර්ග තුනක જાතීන්ගේ විවිධ ආකාරවල වෙන් වශයෙන් සම්බන්ධතාවය තමයි අර විදිහේ ස්පර්ශක්ති සෝතද්්වාරයේ ඒ මොකද ඒ දර්ශනයේ ගොදුරු වන උපකාර වන කාන්දම් ශක්තිය එක්තරා ප්‍රමාණයක වර්ධනය වෙනකොට අර ඇසීමේ ඕනෑකම පහළ වෙන බව අපි කලින් එක්තරා විස්තරයෙන් කිව්වා. අන්නේ නීතිය යටතේ ඒ සකස් වීම ඇති වෙන්නේ ඇති වෙන්නේ. ඒකට දැන් <clears throat> අදට තියෙන කතාව ගියපාර කියපු කතාව එක්තරා කොටසක සම්බන්ධතාවයක් තියෙනවා. අතකෝ ආසෙට්ටෝ අඤ්‍යතරෝ සබ්ද ලෝල ජාතිකෝ අම්හෝ කිම්මේදං භවිෂති රසං පතවින් අඟුලියා සායි එතකොට මේ ලෝල ජාතික සත්‍යය ගැන දැන් ඔන්න බුදුහාමුදුරුවෝ වදාගන්න උදාහරණ වාසිෂ්ඨ අඤ්‍යතරෝ සත්‍යෝ කියනවා එතකොට අඤ්‍යතරෝ සත්‍යෝ කිව්වහම දැන් මේ ඔය ඔය શબ્දය බාහිර ලෝකෙන් සතෙක් ආපු බවක් තමයි එයින් හිතන්න වෙන්නේ. නමුත් බාහිර ලෝකෙන් සතෙක් නෙමෙයි. අපි කලින් කිව්වා අර එක්තරා ප්‍රමාණයක රත් මේ සම්පූර්ණයෙන්ම සිසිලටපත් වෙලා තියෙන අන්ධකාරයටපත් වෙලා තියෙන මේ විශ්වය ඇතුලේ අර සීතලත්වය මගහරවලා යම්කිසි උෂ්ණත්වයක් නිෂ්පාදනය කිරීමට මතුවීමට අර බාහිර ලෝකවලින් උපකාරයක් නොලැබුණොත් නිකම් නිෂ්පාදනය වීමට ඉඩක් නැති බව. මොකද ස්පර්ශයක සම්බන්ධය අවශ්‍යයි රත් වීම මතුවේ. ඒ රත් වීම කොහෙත්ම උත්පාද කිරීමේ ශක්තියක් නැති ප්‍රදේශයකට බාහිර ලෝකවලින් බාහිර සක්වල වලින් රත් වීමක් වෙන්නම ඕනේ. එතකොට මේ සත්‍යීම ඇවිල්ලා කාලාන්තරයක් පහුවෙන කොට අර මේ සත්‍යීන් නිෂ්පාදනය ලෝකයට අවශ්‍ය ප්‍රත්‍යීන් ශක්ති විවිධ ආකාරවලින් නිෂ්පාදනය වීමට උවමනා කරන සුලි නිර්මාණය ලෝකෙ ඇති වෙනවා. ලෝකේ ඒ සුලි නිර්මාණය තමයි දැන් ওই පරමාණුන් ගැන කතා කිරීමේදී තියෙන්නේ. ඒ සුලි වලින් තමයි විවිධ ආකාරවල රත් රක්තින් නිෂ්පාන නිපදවන. එතකොට සුලිය ක්‍රියාත්මක වන ආකාරයේ හැටියට තමයි අර එහි උපදවන කාන්දමේ ඇදීමේ ශක්තිය ඇදී යාමේ ශක්තිය, තල්ලු කිරීමේ ශක්තිය කියන මේ තුනක් ප්‍රධාන වෙලා ලෝකෙ පහළ වෙනවා. ඒතකොට දැන් මේ මෙතන පෙන්වීම මොකද්ද? ආ අඤ්‍යතරෝ සත්තෝ ලෝල ජාතිකෝ මේ කියන්නේ මොකද්ද? අර කියන වර්ග පහක ශක්තිය නිර්මාණය වෙලා වර්ග පහක ශක්තිය නිර්මාණය වෙලා එකාසු වෙන මට්ටමට වර්ග පහක ශක්තිය ගොහන දැන් අර පරමාණු සකස් වෙච්ච සමයක්. ඒ සමයේ නමුත් අර සත්ත්ව කියන සවිඥානික ස්වરૂපයක් ගන්නා මේ වස්තුවක් සංවිධාන නොවි තිබිලා ඒ සංවිධාන වෙන අවස්ථාවේදී අන්න ලෝල ජාතිකෝ කියලා පදයක් විශේෂම විශේෂයෙන් බුදුහාමුදුරුවෝ එක්කාසු කළා මෙතෙන් මේ ලෝල ජාතික කියලා කිව්වේ මොකද ඒ එකමුතුවේ අර විවිධ කාන්දම් වර්ග නිෂ්පාදනය වෙලා තියෙන මේ වස්තුව තුල ලෝකයේ තියෙන <clears throat> බාහිර ලෝකේ සකස් වෙලා තියෙන ඒ පරමාණු වලින්මයි මේ වස්තුව තනි වස්තුවක් වශයෙන් වෙන් වුනේ අර ඒ වර්ග පහ එකක් කියලා. ඒක දෙකවා පංචකාම කියලා. මේ ලෝණ ජාතික කිව්වේ මොකද්ද? <clears throat> ඔය කියන කාම කියන ඇදීමේ ශක්තිය නිෂ්පාදනය වූ අවස්ථාව. නිපදවන අවස්ථාව. හැදෙන්න පටන් ගත්ත අවස්ථාව. එතකොට දැන් අපි මේ දේශනාවට කන් දෙන වෙලාවේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපේ ජීවිතයේ පිළිබඳ එක්තරා වැටහීමකින් යම් යම් තීරණයක් යටතේ අපි নানা ආකාරවල පීඩා විඳිනවා. ඒ මොකද්ද අපේ පීඩාවට මුල් වෙලා තියෙන්නේ? අපිට අවශ්‍ය අපේ අවශ්‍යතාවයන් සංවිධානය කරගන්නා තුරු සකස් කරගන්නා තුරු සිටින් කීතොත් අපට ඇති වෙන තුරු අපට ඉන්දෝන ප්‍රධාන වශයෙන් ඉන්දෝන අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉඩ ලැබෙන්න ඕන ආදී වශයෙන් මේ මත අස්සෙන් අපි අප්‍රමාණ දුකේ ඒ අප්‍රමාණ දුක් විඳින හැටි ඉතින් විස්තර වශයෙන් කියන්න කරුණක් නෑ කාට කාටත් හිතා ගන්න පුළුවන් අපි ජීවත් වීම ගැන දුක් විඳිනවා අනිත් කටයුතු ගැන දුක් විඳිනවා මේ මොකක් නිසාද මේ දුක් විඳින්නේ අපි යන අයිතිවාසිකමක් අපට ඒකාන්තයෙන්ම තියෙනවා කියන මතය තීරණය යටතේ යොදුකමදී දැන් එතකොට අපි දන්නවා මේකේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දැන් අපි නම් මේ අම්මා තාත්තාන පදය යටතේ ජීවත් නමුත් මෙතන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මොකක් මොකක්වත් නැහැ. මෙතන සත්‍ය ආරම්භයක් සවිඥානික වස්තුවක පහළ වීමක් දැන් මේ අවස්ථාවේ මුල් අවස්ථාව පෙන්වනවා. ඉතින් මුල් අවස්ථාවේ ලෝල ජාතිකෝ කියලා පටන් ගත්තේ. අද අපේ ළඟ තියෙන මොකක්ද? ලෝල ජාතිකත්වයේ හැර අපේ ළඟත් මුකුත්ම වෙන නැහැ. අපේ ළඟ තියෙන්නේ එදා හැදෙනකොට සංවිධානය වෙලා මේ ලෝකෙට සම්බන්ධකම් ඇති කරපු අවස්ථාවේ ඇතිවෙච්ච ශක්තියම තමයි අපි අද ලෝල ජාතිකත්වයේ කියලා මොකක්ද හැම වෙලෙම යමක් එක්ක සම්බන්ධ වෙන්න උවමනාව අපේ හිතේ තියෙන යමක් එක්ක කිව්වම ඇහැට කනට නාසයට දිවට ශරීරේ ඒ කිව්වේ ওই නම් වලින් කිව්වේ මොනවද වර්ග පහක පරමාණු අර ඊටාම ඇහැට පේන්නේ සිවුන් සතා තුලත් වර්ග පහක පරමාණු. දැන් අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කරන්නේ මොකද්ද? ඒ හත් වර්ගයේ පරමාණු ක්‍රියාත්මක කරලා ඒවත් එක්ක අපේ දඟලිල්ල ක්‍රියා මේ වස්තු මේ සත්‍ය නැමැති වස්තුව දඟලන එක විතරයි කරන්නේ. එදා එදා කරන්නේ මොකක්ද? ඒ දඟලිල්ලම තමයි එයාගේ ප්‍රමාණයේ හැටියට එයාගේ ජීවිතය ඇතුලේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න. එතකොට මේ <clears throat> ලෝණ ජාතික කියන මේ සත්‍යය උදා වෙනවත් එක්කම අර රෝජාතික අඟුලියාසයි සසම් පටවින් අඟුලියාසයි මෙතන පටවි රසය කියලා කතා කරලා පටවි රසය කිව්වේ මොකද්ද මේ මේ තමන් ළඟ තියෙන කාන්දමක් එක්ක තමන් ළඟ යම් කාන්දමක් පස් වර්ගයෙන් යම් කාන්දමක්ද කටද ඒ අවස්ථාවේ එල්ල වුණේ එම වර්ගය එම වර්ගයේ එකත් එක්ක හද වෙන එකයි මේ පටවි රසය කියලා කියන්නේ. දැන් අපටත් ඒකයි තියෙන්නේ. ওই රසය අපටත් තියෙනවා. හැබැයි <clears throat> අහින් දකින්නකොට ඒ පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. ඒ මොකක්ද ඒකේ රසය? භුක්ති විඳින්න ලෑස්ති වෙනවා. ශබ්දයට එහෙමයි. මේ සතාටත් එහෙමයි. මේ චුට්ටි බොහොම ආරම්භේ සමුද්දම් මහ ලොකුවට. ඉතින් ලොකුණ පුංචි උනත් එකම ධර්මයයි එකම ස්වභාවය වැඩ කරන්නේ. ඉතින් එදා මේ සතාවේ ආරම්භය හොමනම් අපේ ආරම්භය හැම මොහොතක් පාසාම හොමයි. හැබැයි මේවා ගැන ඕන ප්‍රශ්නයක් අහන්න ඕන ඕන නම් හැම මොහොතක් පාසාම මේ ලෝල ජාතික ওই ස්වරූපයේ එක්ක අවදි වෙන්නා වූ සිත ඒ කියන්නේ කාම වේගයේ කාන්දම් ශක්තියේ අරකට එක්ක යොමු වෙලා ඒකත් එක්ක පටවි රසය ගැන මෙතන කතා ගන්නේ ඒකේ මේ ඒකේ වින්දනේ ඒකෙන් ලැබෙන වින්දනේ දෙක එකට හමු වෙච්චාම ලැබෙන වින්දනේ ඈත වුණාට ප්‍රශ්නයක් නැහැ ස්පර්ශයේ සිද්ධ වෙන්නේ අර කාන්තමේ නීතිය යටතේ ස්වභාවය යටතේ එතකොට ඒ දේ සිද්ධ වෙනකොට මේ දෙක තද වෙලා තද වෙනකොට උපදින හැඟීම වේදනාව තමයි මේ රසය කියලා ඒ වේදනාව විඳින එකට තමයි රසය කියන්නේ මොකක් හරි විඳිනවා නම් ඒක රසයයි රස විරස කියලා හොඳ නරක කියලා බෙදුනේ එයින් ලැබෙනා වූ වින්දනයේ උසුරන්න පුළුවන්කමයි බැරිකම. අන්න එතකොට ආ සායත වචෙන් තණ්හා පස්ස පස්ස ඔක්කන එතකොට දැන් වන්න අර පරණ මේ මේ අපි ඇබ්බැහි වෙලා තියෙන පදයකට දැන් වන්න ඇතුල් වෙනවා මොකද්ද ලෝල ජාතික යකියත් කියපු එකෙන් දැන් ඇවිල්ලා තියෙන තණ්හාව කියන එක. මේ තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ කාමයේ ක්‍රියාකාරීත්වය. කාමයෙන් මූලික මූලිකම ක්‍රියාව තමයි ඊට සුදුසු ගෝචර වස්තු හමෙච්ච ඇති ඒකට යොමු වීම. ඒක යොමු වීම ඒකෙන් අර කාන්දමෙන් කරන මූලික වැඩේ. එතකොට දැන් යම් කිසි පුජ්‍යලයකට මෙහෙම ඉන්නකොට ඇහැ ඒ පැත්තට හැරවුනොත් ඒ පින්වි මොකද්ද? එයා ඇහැ හැරෙව්වා නෙවෙයි. එයාගේ අර ඒ රූපකාමයේ කියන එකේ කාන්නේ මේ තණ්හා කියන ස්වરૂපී ඉපදිච්ච වෙලාව. එතකොට තණ්හා රති රගා කියන එක ස්වභාවිකව හැම වස්තුවක් තුළම පවතින එකක්. හැබැයි කාන් මේ කාන්දම තීන වස්තු වල. කාමයේ තීන වස්තු ඒකට ඒ රහතන් වහන්සේ තුල ඔය තණ්හා රති රගා කියන ওই තුන නැහැ. ඒකට තණ්හා රති රගා කියන එක තෝරලා තියෙනවා. තණ්හා කියන්නේ කාන්දමේ ගෝචර දෙත් එක්ක යොමු වීම. යොමු වෙලා ඊ ගෝචර වස්තු හැම වෙච්ච හැටි, ගෝචීට ගැළපෙන වස්තු හැම වෙච්ච හැටි රති කියන්නේ ඒකේ නැවතී. පිටට පනින්න නැතුව හරියට ඉලක්කය අල්ලගෙන හිටියේ. රාග කියලා කිව්වේ තණ්හා රති රග. රග රාග කියලා කිව්වේ ඒ නැවතිච්ච එල්ල එක්ක සිතිවිලි පහළ වීම නැවත නැවත නැවත නැවත ඊට අනුකූලව සිතිවිලි පහළ වීම කියනවා රාග. ඔන්න තණ්හා රති රග තුන ওই විදිහටයි වැඩ දැන් මෙන්න මෙතන පෙන්නනවා තණ්හාව පහළ වුණා කියලා. තණ්හාව පහළ වුණා කියන්නේ ඒ දේ මෙහාට අදින්න පටන් ගන්නවා. ඒ දේ මෙහාට අදින්න පටන් ගන්නවා. ඒකට දැන් මෙතන වස්තු ආදී රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් එහෙම හැදිච්ච මුකුත් හරි නැහැ. ඊටාම සියුම් වර්ගයේ සතා තුල ඔය සතාගේ தත්ත්වය කිව්වොත් තාවර සතෙක් ඔය කතා කරන්නේ. හෙල්ලෙන්න බැරි සතෙක් අර කාම වස්තුන්ගෙන් ගොනු වෙච්ච ශක්තිය විතරක් විතර සියුම් වස්තුවක් තිබෙන එක විතර. ඊ වස්තුවේ මොකක් කා එක්කද? ඔය දැන් අඟුලියාසායි කියලා කිව්වේ එයාගේ කාන්දමෙන් අර අර වස්තුව අදින්න පුළුවන් දුර පෙන්නනවා ඒකේ. දැන් එක එක දේවල් ඒ ඒ කාන්දමේ ශක්තිය හැටියට කිට්ටු වෙච්ච හැටියට ඇදෙන. ඒ කිට්ටු වෙච්ච හැටියට ගාන ඒක සීමාවල් දිනවා. ඉතින් ඒක එකෙන් පෙන්වන්නේ යාගේ කාන්දමේ ප්‍රමාණය හැටි. ඒතකොට මේ සතාගේ సంతානයේ පවතින අර කාන්දම් ස්වરૂපේ අන්න අච්චර සීමාවක තියෙන දේවල් එයා අදින්න පටන් එතකොට අපි ගිය පාර පොරොන්දුච්ච එකක් තමයි මේ මේ පිට අඤ්ඤේපිකෝ වාසෙත්තෝ සත්ත සත්තස්ස දිට්ඨානු ගතින් තස්ස එතකොට දැන් මෙතන තවත් කැලක් කියන්න තියෙනවා. මොකද්ද? <coughs> මේ තවත් මේ විදිහම හැදිච්ච සතෙක්. ඒතකොට දැන් මේකෙන් පේනවා එතන මෙතන අතන කොතනක් මේ කාම වර්ග පහ එකාශේලා මේ සතා කියන පහක් එක්ක ඇලෙන ශක්තිය හැදිලා සවිඥානක ස්වરૂපයක් ඒ ලෝකේ තනින් තන හැදෙන සමයේ උදා වෙච්ච බව දැන් මෙන්න මෙතන පෙන්නනවා. එතකොට දිඨානුගතින් කියලා කියනවා අන්නේ වූ සතෙක්. ඒක මේ විදිහට හදිච්ච තව සතෙක්. මේ සතාගේ මේ ක්‍රියාව මේ ක්‍රියාව කිව්වහම අර අදින ඇදීමේ තණ්හාව අර යොමු වෙලා අර ඇදීමේ ක්‍රියාව සිද්ධ වෙනකොට දැන් ඊළඟ ඒ සීමාව ඇතුලේ තවත් තැනක අර විදිහේ පුංචි වස්තුවක් ඇහැට නොපෙනෙන වස්තුවක්. දික් ඒ වස්තුවෙනුත් උපදිනවා අර කිව් වගේම ඒ වර්ගයේම අර කිව් ස්වરૂපේ තණ්හා. එතකොට මේ දික්ඨානුගතෙන් කියලා මෙතෙන්දි දික්තියක් ගැන කතා කරනවා. මේ දික්තිය ගැන කතා කරන්නේ මොකද්ද? මේ මිත්‍යා දික්තිය ඔය කතා කරන්නේ මිත්‍යා දික්තිය. එතකොට දැන් <clears throat> අපි ඉතින් බණ පොතේ මිත්‍යා දෘෂ්ටිය කතා කරා. මෙතන කියනවා දිත්‍යානුගතිය කිය. දිත්‍යානුගතිය කියන්නේ මොකද? එයාගේ ඇදිල්ල. අර ඒ පැත්තට අදිනකොට එයාගේ ඇදිල්ලෙන් මේ එකම කාන්ද දෙන්නේ තුල තියෙන කාන්දමින් වස්තුවක් එහාට ඇදෙනකොට ඒ කම්පණය මෙයාට දැනෙනවා. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. ඒ කම්පණය නිසා මෙයාගේ කාන්දම් ශක්තිය චලනය වෙනවා අරක ඉක්මනින් අපිට ඒක අර චලන ස්වરૂපෙන් ඇතිවෙනා වූ විශේෂ බලපෑමක් තේරුණා ඈ මොකක්ද මේ කියන්නේ චිත්ත මේ කියන්නේ චිත්ත තමයි. සවිඥානික විවාහ තවත් ඉතින් චිත්ත කතා කරන්න ඕනේ නෑනේ. මේ සවිඥානිකයි කියන්නේ. ඒකට මේ දික්ටි කියලා කියේ මොකද්ද? අර පැත්තට ඒක ඇදීමේදී ඇති වෙන කම්පණය නිසා මෙහාට අදින්න ඕනේ මට අදින්න ඕනේ කියන ආත්මීය අයිතිවාසිකම. මෙහාට අදින්න ඕනේ කියලා හැඟීමක්. මෙහාට අදිනවා කියන්නේ මම මේ කියලා ඔය සිංහල භාෂාව දන්නේ නමුත් ඒ සතාගේ තියෙනවා මෙහාට අදින්න ඕන මෙතෙන් දෙන්න ඕන එක මෙතෙන්ද ගන්න ඕන ආදි වශයෙන් දැන් අපි භාෂාවෙන් ඒක තෝරන්න වෙන ඕන නමුත් එයාගේ හැඟීම මොකද්ද අරකේ බලපෑම එල්ලිලා ඉන්න ගතිය අරකට යන්න දෙන්නේ නැහැ මේ කෙල්ලෙනා මේ යාගේ ශක්තිය මේ බුරුල් නොකර එල්ලිලා ඉඳීම තමයි මේ දික්තිය කියන්නේ බුරුල් නොකර එල්ලිලා ඉඳීම තමයි දික්තිය. කියන්නේ අපි ළඟ තියෙන්නේ මොකද්ද? ඔය දික්ටි මේ ඔය දික්තිය තමයි. මොකක්ද? එල්ලිලා ඉන්න. මොකේද? අපිම දන්නේ මොකේද එල්ලිලා තියෙන්නේ. නමුත් එල්ලිලා ඉන්න. එහෙම ඉඳ දෙන්න බැරි කමක් අපි ළඟ තියෙනවා. එහෙම ඉඳ දෙන්න බෑ. කොහොමද? දැන් දින තත්ත්වයට වඩා වෙනස් ස්වරූපයකට ඉඳ දෙන්න බෑ. ඕකටන ওই දිස්ත්‍රිය කිව්වේ අර අර සතාගේ තියෙන ඇති වෙන්නේ ඔය දිස්ත්‍රියමයි වෙන කිසි 아무තු දිස්ත්‍රියක් නැහැ. ඒකට ඉඩ දෙන්න බෑ. කවුද ඉඩ නොදෙන්නේ? ඒක මෙහාට ඕන. මම කියලා කියන්න බැරුව නේද යාට. මෙහාට ඕන මේ වස්තුවට ඇදෙන්න ඕන. එතකොට ඒ කවුද හිතන්නේ? කවුරුත් හිතනා නෙවෙයි. ඒ වස්තුවේ ඇති වෙන වේගයේ ක්‍රියාස්වරූපයයි මේ කතා කරන්නේ මෙහාට ඕනේ කියන්නේ. එතකොට වෙන මොකුත් හරිනේ ඒ ක්‍රියාව ආරම්භ වෙනකොටම ඒ ඇදීමේ ක්‍රියාව ආරම්භ වෙනකොටම කියනවා මේ තියෙන දික්තියයි අරහට ඇදෙන්න ඉඩ නොදී මෙහාට ඇද ගන්නා තියෙන බලවත් බලපෑම. එතකොට මෙහාටයි එහාට දෙන්න බෑ මෙහාට ඕන. මෙහාට කියලා ගත්ත හැටි මම එතන මම කියන අයිතිවාසිකමක අයිතිවාසිකමක සම්බන්ධයක් එතන තියෙනවා. ඒ අයිතිවාසිකමක් යම් තැනක රැකුණ තිබුණාද එතන දික්තිය. මොහකාරය අයිතිවාසිකම එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඇයි ඒකට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? දෘෂ්ටියකින් එහෙම අයිතියක් නැති නිසා. වැරදි යාගේ පිළිගැනීම කියන එකයි ඔය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එයාගේ පිළිගැනීම වැරදි. ඒකට පිළිගැනීම වැරදි කියන්නේ මොකද්ද? මමයි කියා වෙන් වූ වස්තුවක් එක්ක එයාගේ සිතිවිලි වැඩ කරන තාක් ඒ වෙන්ුණ හැටියේ එයාගේ තියෙනවා එහෙම දෙයක් නැහැ. එහෙම වෙන් කරන්න පුළුවන් වස්තුවක් නැහැ. සිද්ධීන් ගොඩක් එක්ක පවතින යම්කිසි වස්තු නිරූපණයක් තියෙනවා. නමුත් එහෙම පවතින අයිතිවාසිකමක් නැහැ. යම්කිසි අවස්ථාවක අයිතිවාසිකමක් එක්ක සිට එක්ුණා නම් අන්න ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි පිළිගැනීම. අයිති කරන්න බෑ. මොකද කිසිම කෙනෙකුට ඒ අයිතියේ එක කඳුලකට සාක්ෂියක් දෙන්න කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒක මෙන්න මේ හේතුව නිසා මට අයිති කියන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. කොයිතරම් විද්‍යාජරයෝ මහා පුළුවන්කාරයෙ ඉන්න පුළුවන් අයිතිය පෙන්වන්න කිසිම කෙනෙකුට බෑ. නමුත් එයාත් කියනවා මටයි. අන්නෝකට බුදුහාමුදුරුවෝ තීරණයක් දුන්නා මිත්‍යා දෘෂ්ටි කියලා. ඒකිට කියන්නේ ඒ අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව මෙන්න මේ පැත්තෙන් සිං කරනවා <clears throat> පටිච්චසමුප්පාද නීතියයි. එතකොට මෙතන <clears throat> පෙන්වලා තියෙනවා තණ්හාව උපන් බව. තණ්හාව කියන්නේ මොකක්ද කියලා අපි ඉන්නවා. එතකොට දැන් පටිච්චසමුප්පාදයේ පෙන්නනවා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සදායතන පස්ස වේදනා තණ්හා. දැන් කට්ට කරන පහු කරගෙන ඇවිල්ලයි මේ කියන තණ්හාව අපි නිතර කතා කරන තණ්හාව ගැන ඉස්සරට ආවේ. ඒකට ධන මේ තණ්හාව ඉපදුනේ මොකක මූලිකද්දෙන්ද අවිද්‍යාව කියන මූලිකද්ද අවිද්‍යාවයි මූලිකත්වය මෙතකොට අවිද්‍යාව කියන මූලිකත්වය උඩ උපන් තණ්හාවේ ඒ පුංචි වස්තුවේ අර පරමාණු ගණන කර එකමුතුවක් කර හැට පේනින්න වස්තුවක්. ඊ වස්තුවේ මේ කියන අවිද්‍යාව කෝ? ඒ වස්තුවේත් අවිද්‍යාව. මොකද්ද අවිද්‍යාව? ඒ වස්තුව තුල නැහැ දැනීමක්. ඒ වස්තුව තුල ඒ පංචකාම වස්තුව තුල දැනීමක් නැහැ. මේ වැඩ කරන්නේ මේ වැඩ කරන්නේ ඇතුලේ තියෙන කාන්දම් ශක්තියක් ඒක ලෝකයේ තියෙන ශක්තියක්. ඒ කාන්දම් වශයෙන් කාන්දම් ශක්තිය විසින් දෙන්නා වූ බලපෑම බලපෑම තමයි මේ මගේ අදහස් නැත්තම් මෙතන මේ හැඟීම් මතු කරන්නේ කියන එක දන්නේ නැහැ. මේ හැඟීම කියන්නේ ඌෂ්ණ අංශකයක් කියලා එයා දන්නේ ඔන්න අපි වැටුණා තවත් කපන්නේ. මොකද්ද? හැඟීම කියන්නේ ඌෂ්ණ අංශකයක් කියලා මම දන්නේ. මොකද්ද? ඕනෑම මොන තාල හැඟීමක් ගත්තා ඒ හැඟීමට අයිති එක්තරා උෂ්ණාංශයක්. ඒ උෂ්ණාංශකයට එනකන් ඒ හැඟීම එයාට ඒ අදහස ප්‍රකාශ කරන්න හෝ කරන්න හෝ ඒකට සාක්ෂියක් යම් කිසි කෙනෙක් කෙනෙකුගේ ඔළුව අත ගගා බොහොම ආදරෙන් බනින්න බෑ. එයා බනිනවද ඒ අර ආදර ලීලාවට උදව් වුණා චිත්ත මට්ටම ඊට වඩා නග්ගල උෂ්ණත්වයේ නග්ගලවන ටොක්කත් අයිනවනම් බයිනවනම් ඒ මට්ටමට ඕනේ. එතකම් මේක කරගන්න බෑ. ඔය සමහර දවස් ආසිය සමහරු ඉන්නවා කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න ඉස්සෙල්ල මිනිහා ගවන්නේ කොහෙද තැබෑරුවට. තැබෑරු මොකද ඔය? නෑ මට මේක නොබී බෑ ඔක කරන්න කියලා ඒ මොකද අර උෂ්ණ උෂ්ණ જાති දාපු හැටි අර එයාගේ උෂ්ණංශකේ රණ්ඩු වෙන මට්ටමට නගිනවා. නගිනවා. හේන් යනවා. නැත් ගහදී දැන් ඉතින් පුළුවන් එක. මොකද මට්ටම එතනයි තියෙන්නේ. බැරි වෙලා මොහකින් හරි බැස්සුව. පාරක් වෙච්චාම බහින්නේ මොකද දන්නවද? අර බය මට්ටම අරිට වඩා පල්ලෙහායි. ඒකයි. ඒ කියන්නේ බය. බය මට්ටම අරිට වඩා පල්ලෙහායි. ඒක නිසා එතනින් එයා අරක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය නීතිය යටතේ හැම අදහසකටම ඌස්පස්තක ඇත්තේ. දැන් මේ වෙලා තියෙන්නේ අර උෂ්ණ අංශකේ හැටි හැටියෙන් මේ ක්‍රියාව කරන්නේ මේ වස්තුවේ නගින උෂ්ණ අංශකයයි මේ සියලු ජංගලීන් නිෂ්පාදනය වෙන්නේ කියලා මේ සතාට තේරෙන්නේ නැහැ. එයා කොහොමද දන්නේ? අපිවත් දන්නේ නැහැ. අර අහිංසක පුංචි සතෙක්. සතයි කියන්නේ දැහැටි නිකම් පුංචි තිතක්. තිතක්. වාගේ තත්ත්වයටත් වඩා පොඩි කියන එකයි කියන්නේ. එතකොට ඒක ඔය සිතේ මට්ටම තමයි අර දීලා තින්නේ. තල පිරිසිදු තල් දැල් එළු ලෝමේ. මොකද ඒ එළුවගේ වෙනම જાතියක්. ඒ ලෝමේ කරගෙන හත් ආරක් ගැසුවට පස්සේ ඒ එළු ලෝමේ පස්සේ ඉතින් යම් තරම තෙල් පිරුණ ඒ ප්‍රමාණය තමයි අර ඒ වස්තුවක ශක්තිය පෙන්වලා තියෙන්නේ. ඒකට ඔය කියන්නේ කල්ල රූපේ. කල්ල රූපේ මට්ටම අරක මට්ටම දෙක එකයි. ඒක කිසිම මෙව කරන්න බෑ මොකද ඒ ජීව ශක්තිය උපදිනකොට අර සංයෝග වෙනකොට අර මට්ටම දැනෙනවමයි හොඳයි අපි මේ අවිද්‍යාවේ කියොන්න අවිද්‍යාවේ කිව්වේ සතාටේ වැටහිම මුකුත් නැහැ ඒක නිසා නිරා නිදාසේ අර ඒ කාම පහට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා කාම පහට වැඩ කරන්න පුළුවන් නිදහස තියෙනවා නිදහසේ කිව්වේ ඔය සමු වෙන දේ එක්ක ස්පර්ශය වැඩිච්චාම අර යම් යම් අදහසේ කියන හැඟීම් ඔතන අදහසේ කිව්වම යම් යම් ප්‍රමාණ වලින් උෂ්ණ අංශකේ නගවන්න අර වස්තුවට පුළුවන්කම තියෙනවා. ඒකට හැම උෂ්ණ අංශකයකම අදහසක් තියෙන බව අපි කිව්වා. ඒකට ඒ අදහස සංවිධානය වීමට ඉතින් වර්ණ වැඩි වැඩියෙන් ලෝකීය සම්බන්ධය ඇති වෙන ඇති වෙන ඇති වෙන හැටියට තමයි ඒ අදහස් වල ආටෝපය නිකම් තව තවත් ඒවා එකාසෙන් නැත්තම් මූලික වශයෙන් බලන්න ඕන අහන්න ඕන ආදී වශයෙන් ඔය ස්වરૂප තමයි එතන ඇති වෙන අදහස. ඊළඟට ඒවා නිෂ්පාදනය කරන එම්පේනවා මොකද්ද නාම රූප කියලා අර චලනය නොවි ඉන්න බැරි ගතියක් එතන උදා වෙනවා. අන්න ඒකට අපි තේරුම් කරගන්න දැනීම කියලා විඥාන කියන ශක්තිය විඥාන කියන නම තමයි. ඊළඟට නාම රූප කියලා දැනගන්න ඒකට අනුකූල සම්බන්ධතාවයෙන් ඉන්නව තත්ත්වයක් තියෙනවා මොකද්ද <clears throat> නාම රූප කියලා කිව්වේ අර දැනීමේන සමගම ඒ දැන් රූප කාමයේ නම් දර්ශනයකට ගොදුර ආලෝකයට ගොදුර යොමු වෙනවා මේ යොමු වෙන අවස්ථාවේදී යොමු වෙන අවස්ථාව ඒ තත්ත්වයට නැඹුරු වීමයි ඒ නැඹුරු වෙන අවස්ථාවේදී අර රූපයන් රූප කලාපයන්ගේ බිඳීමයි බිඳීමයි බිඳීම කියන්නේ සුපිරියන් ඒතකොට දැන් පේනවා මේ වස්තුව දැන් මේ ඉතා සිවුම් වශයෙන් හැදිච්ච මේ සත්‍යානම්ක වස්තුව වර්ධනය වෙන හැඩය වර්ධනය වෙන ක්‍රමය දැන් ඔන්න මේකෙන් පේනවා මොකද්ද ඒක රූප කලාප අර ක්‍රියාව සම්බන්ධ ක්‍රියාවට සම්බන්ධ වෙන්න වෙන්න ඒවා දිනනවා ඊට අනුව තව ඒවා උපදිනවා උපදීමේ අවස්ථාවේදී නිදිමේ අවස්ථාවට වඩා වැඩි. ඇයි වැඩි වෙන්නේ? ඒ ප්‍රමාණයට අර කාස් කරන ශක්තිය වැඩි වෙනවා. අන්න ඒකයි නාම රූප කියලා කියන්නේ. එතකොට මේ කියාගෙන ඉන්නේ මොකද්ද? අර සත්‍යයේ අර බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච හැටි නාම රූප පත්‍ය සදායතන කියලා කිව්වේ. සදායතන කියලා කිව්වේ මේ නැමීම රූපණය සිදු වෙන්නේ ඒ රූපණය සිදු වීමේදී අර කියන ඒවාට යොමු කරපු ශක්තිය යොමු වෙච්ච ශක්තිය තමයි ආයතන කියන්නේ. ඒවා නිෂ්පාදනය කරන කොටස්. ඒවා තමයි අර පහක් අපි බෙදලා දෙන්නේ. ඒ පහයි එකමුතුවේ හය වෙනි එක ඒක සම්මුතුවක ප්‍රතිපලය. ඊළඟට පස්ස පස්ස කියලා කිව්වේ අර ආයතන පහේ කොතනද හරි ස්පර්ශ වුණොත් ස්පර්ශය කියන්නේ මොකද්ද අර කාණ්ඩව මේ කාණ්ඩවත් එක්ක ගැටි නෙමෙයි වෙලී පැටලෙවි ගන්න අවස්ථාව. මේ කාණ්ඩයෙන් මේ කාණ්ඩව පටලවා ගන්නවා. පටලවා ගන්න කියන්නේ සම්බන්ධ ඒ සම්බන්ධය තමයි පස්ස කියලා කිව්වේ වේදනා කියන්නේ ඒ සම්බන්ධය ඇති වෙන ප්‍රමාණයට අර වස්තුව තුල ඉන්නේ වේදනාවේ ශක්තියක් ඒ රත්වීම විසින් තමයි අර මේකේ තියෙන කාන්දම ඇතුලේ තියෙන කාන්දම් අවදි කරවමින් නිසිතැනට අර ආපු පැත්තට යොමු කරවන සංහාව උපදිනවා සංඝාරයේ කියනවා. ඒකට අදත් අපිට එහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ. එදා සිද්ධ වුණේ තෝ. ඔන්න තණ්හා කියන தත්ත්වය උඩ නෑ තණ්හා කියන தත්ත්වය ජීවිතයක් ඇතුළේ සම්බන්ධ වෙච්ච හැටි බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදයෙන් විස්තරසහිතව පෙන්නලා ඊළඟට අග්ගඤ්ඤ සූත්‍රයේ ඒකට ඉදිරිපත් කරද්දී මේ ධර්මමය ස්වરૂපයක වැඩ කරන්න නැති උන්වහන්සේ කියනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා පෙන්නනවා ආ මේ ආකාරයේ එක තැනක නෙවෙයි ඔය සියල සත්‍ය ස්වરૂපය සෑම තැනම පුළු පුළුවන් හැටියෙන් කාලාන්තරයක් කොයි විදිහට කාලාන්තරයක් කොයි විදිහට කාලාන්තරයක් ඔය විදිහට කරන එකේ මොකද? ඒවා එක පාට ඊයරකුණා අද මේක වෙනවා හෙටන්ට කරන විදිහට කියන්න බෑ. ඒවට හේතු එක්කාස වෙන ප්‍රමාණවල හැටියට. ඊළඟ සකස් වීම ඊ ඊ ආකාරවලින් සිදු වෙන ඇති. එතකොට දැන් යම් කිසි පාලනයක් යටතේ පාලනයක් යටතේ මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද පාලනය? අර කියන තේජස් ධාරා විසින් නිස්පාදනය කරපු රත්වීම රත්වීමෙන් මතුවෙච්ච කාන්දම් ශක්තිය කොටස් වශයෙන් හැදිලා ඊවායේ කොටස් පහෙන් පාලනය සත්‍යයක් නිර්මාණය වෙනවා. ඒ ඒ ධර්ම විසින් පාලනය කළා මිස මේ මේ ප්‍රමාණ වලින් නැතුව තවත් කෙනෙකුගේ මොනම බලපෑමක්වත් මම යන શબ્දයක්වත් මම යන මම යන මොනම දෙයක්වත් කිච්චු කරන්න කොයි පැත්තකින්වත් එදා. ඒක සිද්ධ වෙච්ච හැටි හොමයි සිද්ධ වෙගෙන යන්නේ කොහොමයි කියන්නේ. ඊළඟට දැන් ඔන්න සෑම තැනම අර කියන ලෝල ධාතයේ යටතේ තණ්හාව උපදින්නේ අර කියන වස්තු මේ බාහිර ලෝකයේ කියන කාන්දන් එක්ක සම්බන්ධ වෙන මට්ටම ක්‍රියා කරමින් අර සත්‍ය යන සම්මුතියට වැටෙන ස්වરૂපය. මේක සත්‍ය යන සම්මුතියට වැටෙන ස්වરૂපේ උනාට ඒ සතා හෙල්ලෙන්නේවත් මොකද ඥානයේ පිට තාවර සත්‍ය. මොකද මේ සතා තස ස්වરૂපයටපත් වෙන. තව කාලයක් යන්න ඕනේ. ඒ කාලයක් යාම ඒ සතාගේ බාහිරින් ඥාන සාත්ව ලැබෙන විදිහට. අතකෝ වාසිෂ්ඨ සත්තා සසම් පටවින් හත්තේ ආලුප්පකාරකං උපකම් මිනිස්සු පරිබුද්ධිතුම් යතෝක වාසෙච්ච සත්ත සසම්පති ඊළඟට බුදුහාමුදුරුවෝ තවත් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව කියන්නේ මොකද්ද? දෙන්නේ මොකද්ද? මේ වස්තු මේ අහව ඊට එක්තරා ප්‍රමාණයක දුරින් දින වස්තුවක් එක්ක ආකර්ෂණය වෙමින් මේක ඇතුලේ තිබෙන්නා වූ මේක ඇතුලේ තිබෙන්නා වූ අර කාන්දම් ශක්තිය භ්‍රමණය වෙලා මේ භ්‍රමණය බලපෑම උඩ මේ වස්තුවේ පැවැත්මට උරුණා කරන රස નિરાයාසයෙන් ඇදෙන තත්ත්වයක් ගැන අපි කතා කළේ ඊළඟට උන්වහන්සේ වදාරනවා ඊට පස්සේ ඒ ශක්තිය ක්‍රමයෙන් දිනුඩු වෙනකොට ගුලිකොල්ල ගුලිකොල්ල මෙන් වශයෙන් අනුභව කිරීමේ තත්ත්වයක් උදාහරණය මේ ගුලිකොල්ලයි කියවහම තමයි දැන් මේ අර පොතපතේ දෙන්නනවා ඇවිල්ලා මේ පොළොව අත දාලා ඉස්සෙල්ලා නෝලා බලලා රස වැඩිච්චාම ගුඩි කොර කොර නැති නැති දිලින බව පොතේ සඳහන් වෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. දැන් නැත්තත් පිටියේ වහලා ඉන්නවා. සමහර වෙලාවල් වලට පිටියේ මේ නැත්තත් හැය දනන. අපේ හිතේ යායේ ගන්න ගැටුයි. නමුත් මේ සතාගේ මේ සතා මොනවා කරනවද කියලා අපිට තේරෙන්නේ. මොකක්ද යා කරන්නේ? එයා එතනින් නිකන් ඉන්නේ නැහැ. එයා කෑම ගුඩි කර කර කනවා ඒ. අර පුංචි මැට්ටෙක් මොකෙක් වුණා එයාගේ ප්‍රමාණය හැටියට මේ ගුලි කන්නේ කියන්නේ මොකද්ද? වෙන් කිරීමටයි මේ ගුලි කන්නේ කියන්නේ. වෙන් කරන්නේ කියන්නේ මොකද්ද? මේ සකස් වෙච්ච රස ධාතුවේ ක්‍රමයෙන් අර ක්‍රමයෙන් අර ඇදෙන ශබ්දනේ ක්‍රමයෙන් ඇදෙන ශක්තිය එන්න එන්න අඩු වෙනකොට ඊළඟට මෙයාගේ ඉන්ද්‍රියන් සකස් වෙලා තියෙන්නේ දැන්. එතකොට මේ සකස් වීම නිසා ඇතුළෙන් උපදවන ශක්ති ස්වરૂපය. ඇතුළෙන් උපදවන ශක්ති ස්වરૂපයේ කිව්වේ අර කාණ්ඩම් බලය විනි අර අසල් වාසිය නැති වෙනකොට පහුරු ගන්න මේ කුරුටු ගෑවෙන්ද මෙයාගේ බලපෑම. දැන් මේ අපට මේක අධ්‍යාපන සමහරවිට බඩ කිලි ඉච්චා වටපිට බලනවා තවත් බණ කියනකොට ගේ ඇතුල් වන්නා ඒත් නැත්නම් අනුන්ගලත්තෙන් කුරුඹ ගෙඩියක් කරනවා. ඒ යා මුල්ම අවස්ථාවේ යා තත්ත්වයක් නැහැ කුරුඹ කඩන. ඉස්සෙල්ලාම හැදින වටපිට බලනකම්. ඒ දන්නෝ යා වැඩ කළා. ඊට පස්සේ ගේ ඇතුලේ ඉන්නවා. ගේ ඇතුලෙන් මුදුනේ. ඊළඟට වත්තේ කුරුඹ ගෙඩියක් කරන්න අර ගහට යන්න නැත්නම් කෙටි වෙන අවස්ථාව අර උද්‍යෝගය වැඩි වෙච්ච ධර්මද සිද්ධ වෙනවා. ඒකයි අපි කියන්නේ හැම හැම අදහසකම උස් සත්‍යයක් බලපාන. නැත්නම් අරයව අර ක්‍රියාවෙන් නවත්තන්න පුළුවන් වෙන අදහසක් අර දුන්නොත්. ඒ මොකද අර අදහස බඩු දින්න යන වේගයෙන් නගින්නේ නැහැ. නවත්ත ගත්තොත් වෙන පැත්තකට හරවන්න පුළුවන්. නමුත් බඩගිනි වේගය නම් ඉතින් ලේසියෙන්නේ නැහැ. හොඳයි. මේ දෙන්නන්නේ මොකද්ද අර නිකන් නිකන් කාන්තමින් රසය නිස්පාදනය වෙමින් පිළිච්ච එක දැන් මෙයාට සිද්ධ වුණා. රසය වෙන් කළ ඇදලා උපක්‍රමයෙන් ගන්න. අන්න ඒ උපක්‍රමෙන් යම්තරම ඒ අසල්වාසී තියෙන රසයත් මෙයා වෙනුවෙන් මෙයා යට පුළුවන් විදිහට ඇතුල් කරගන්නවාද මුඛයෙන් ඒ මුඛයෙන් ඇතුල් කරගන්න ස්වરૂපේ තමයි මේ ගුලි කළා කණේ කියලා කිව්වේ. එතකොට අපිට පේන්නේ මහා අලි දඬු මිනිහෙක් නැති ගුලියක් කුංචු කරලා හිටන් කන හැදයක්. නමුත් එහෙම එකක් නෙවෙයි මේ දෙන්නේ. දහම් සිව් සත්‍යයේ සිද්ධියක්. එතකොට ඒ සතාගේ අවස්ථාවේදී ඇතිවෙන ඒ ක්‍රියාව ආශිතව ගුණේ මොකද්ද කිව්වොත් මෙයා ළඟ තිබිච්ච තණ්හාව අන්න ඒකයි මෙතන විශේෂය එයා ළඟ කලින් ආරම්භ වෙච්ච අර තණ්හාවී කියන කාමයේ බලපෑම කාමයේ බලපෑම වැඩි වූ බව වැඩි වූ බව නිසායි මෙයාට අර ගුලි කොල්ල කණ්ඩ උනේ. ඒ කුරුටු ගාන්න උනේ අර කුරුටුව පටන් ගත්තේ මෙතන ඇතුලේ රත් වීම වැඩි. දැන් ඒ ඇතුලේ රත් වීම වැඩි උනේ කොහොමද? අර කාන්දම් සම්බන්ධතාවයෙන් ඒක ක්‍රමෙන් දියුණු වුණා. දැන් මේ දියුණු වෙච්ච කාන්දම තුල යම් කිසි රත් වීම වේගයක් නිෂ්පාදනය කරනවා. ඒ වස්තුව කුරුටු ගන්නවා. දැන් ඒකට සාක්ෂියක් පෙන්වන්න. දැන් ඇමීබා කියන සතා. ආහාර ගන්නේ කොහොමද? එක සෛල සතෙක්. එයාගේ එක සෛලයේ සෛලයේ තියෙන්නේ. මොන මොකක් හරි එයාගේ ළඟට එයාට ආහාරයකට ගෝචර වෙන එකක් ආවොත් එයාගේ ඒ ආහාරය මැදි කරලා අඳු දෙකක් මැවෙනවා. එවෙන්නේ. අඳු දෙකක් මේම මැවෙනවා. මැවිලා මැවිලා මැවිලා ඕ මැවිලා එක්කාසෙනවා. එක්කාසෙලා අර ආහාරය මැදි කරගෙන ඔන්න කිට්ටු කරනවා. කිට්ටු වෙලා එතකොට දැන් ඇමීම කෑමක් කෑවා. කට ඇරියයි කියන්නේ අර අඳු දෙකක් ඇවිල්ලා අරක මැදි කරලා මෙහෙම හිර කරගන්නේ කිට. ඉතින් යා ආහාර ගැනීම, මල පහ කිරීම දෙකම තියෙනවා. නමුත් මේ ශෛලිය එක පුංචි ඇහැට වෙන්න දෙසක්. එතකොට බඩේ අමාරු හදන එක්තරා විශ්වවිද්‍යාලය ඒතර ඔන්න ඔය විදිහේ ගැන හිතනකොට මේ සතාගේ ආහාර ගැනීම ඊට වඩා සියුම් තත්ත්වයක්. නමුත් අර ඊ සියුම් තත්ත්වේ වුණත් මේ ක්‍රියාව කරන්න අර විදිහේ බලපෑමක් උත්සාහ තේජසේ බලපෑමක් කාන්දමේ බලපෑමක් අවශ්‍ය බවයි පෙන්වන්නේ. ඊ අවශ්‍යතාවයේ ඊ ගානට ඔතන එක සතෙකුගේ හැදෙනව නෙවෙයි. එතකොට ඒ සමය වෙනකොට හැම සතාගේම தත්ත්වය. ඕකයි එතකොට බුදුහාමුදුරුව වදාරනවා සත්‍යාතකෝපන අසකෝ වාසිච්ඡෝ සත්ත සම් සම් සම්බදා අන්තර්දා බුදුහාමුදුරුව එතනින් පෙන්න එතෙන්දි පෙන්නවා මේ කුරුටු ගාල ගුලි කොල්ල කන මට්ටම එනකොට ගුලි කොල්ල කන මට්ටම එනකොට අර ඒ රාගේ ස්වකීය අයිතිවාසිකම යටතේ තිබිච්ච ප්‍රබෝධය සෑම් ප්‍රභා ඒක කියන්නේ තමන්ගෙන් නිෂ්පාදනය වෙලා තිබෙන ප්‍රබෝධමත් ගතිය නැති වෙන ඒ ප්‍රබෝධමත් ගතිය නැති වෙන එක මොකද්ද මේ ප්‍රබෝධමත් ගතිය කිව්වේ ප්‍රබෝධමත් ගතිය කිව්වේ ඒ සතාට මුලින් කරදරයක් මුකුත් නැහැ කිසි වගකීමක් නැහැ වගකීමක් කියන්නේ මම මෙහෙම කරගන්න ඕන මෙහෙම කරගන්න ඕන මොකක් හරි නැහැ ඒ සතාගේ සිත ඇතුලේ තිබිච්ච ප්‍රබෝධ ප්‍රබෝධ කියන්නේ පීඩනයක් වරොත්තු නොදෙන වගකීතු පීඩනයක් නැතිකමයි මෙතන තියෙන ප්‍රභාස්තර ගතිය කියලා කිව්වේ. අපි හිතන්නේ එළියක් ඇති නැහැ නෑ. මේ අපේ සිත්තර ඇතිවිය යුතු ප්‍රබෝධමත් ගතිය. ප්‍රබෝධමත් ගතිය නැති වුණේ මොකෙන්ද? දැන් අපිට බෑනේ ප්‍රබෝධයක් ඇති වෙන්නේ. ප්‍රබෝධය කියන්නේ කොහෙන් හරි කරච්චලයක් හිත ඇතුලේ දාලා අර නිකන් ඒ සිත අඳුරු කොල්ල තියෙනවා මොකද බරක් තියෙනවා ඒ සිත මේ ප්‍රබෝධය මේ සත්‍යාවේ නැති උනේ මේ ප්‍රබෝධය නැති උනේ කොහොමද ඒ අවස්ථාවේ අර තමාගේ సంతානයේ ඇති වුණා වූ වැඩි වැඩි කරගත්ත උෂ්ණත්වයේ උඩ ඒ සතා වැඩි කළා නේ ස්වභාවයෙන් සිද්ධ වෙච්චා. ඊ උඩ ඇති වුණා වූ අර කාණ්ඩම් වේගය තුලින් අර කුරුටු කුරුටු ගාලා යමක් රස විඳින ගතිය ආවට පස්සේ දැන් මෙයාගේ ප්‍රභාස්තර ගතිය නැතුනේ ඒක මොකද්ද දැන් එයාගේ හිතේ හැම වෙලෙම තියෙනවා කුරුටු ගාලා කන්න කුරුටු ගාලා කන්න කුරුටු ගෑමේ වගකීම දැන් බාර දැන් ඔන්න අපිට තියෙන දුක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ මේ වගකීම් අපේ සිත්වල තියෙනවා ඒකයි මේ කිසිම ප්‍රබෝධයක් නැහැ අනන්ත අප්‍රමාණ <clears throat> ජෛත්‍ය යන්න විවල් යුවත් ඒ වගකීම් ජාපනයේ ඉඳලා මේ අපේ දුර මේ දකුණු මාදර දක්වා ලැයිස්තු දික්කෙන්න පුළුවන් ඒ තරම් ලැයිස්තුවක් අපේ ළඟ තියෙනවා මේ ඔක්කොම මේ සම්පූර්ණ කරන්න පුළුවන් ඒවා නෙමෙයි එකක් කරන්න ඕන එකක් කරන්න ඕන ඒකෝකක් කරන්න ඕන අහුවෙන හැම එකක්ම කරන්න ඕනේ. දැන් යාතු මහ විශාල ජම්බෝ ජෙට් එකක් කැනේ කිව්වොත් ආහද ආකාශේ ඔන්න එයා ඒක දිහා බලන කොටස් එකක් ගණ්ඩත් නම් හොඳයි කියලා කියන්නේ. මේක මේ ජීවිතේදී ගණ්ඩත් නෑ අරගෙන තියන්න දෙනෙකුත් නෑ. නමුත් ඒකත් එක වගකීමක් මිනිහ බාරගන්න. එයාට ඒකට එකක් ඕන එපා එකක් නෑ. හැම තැනම හැම එකක්ම වගකීමක් බාරගන්න තියෙනවා. කොහේ හරි මොකක් හරි අසුචි ගොඩක් දැක්කොත් මිනිහා යනවා. නමුත් ඒකේ වගකීමක් බාර ගන්න. මොකද ඒක අරන් දැම්මත් හොඳයි. මිනිහා එතන අරන් දාලා එක පණයක් ඒක කරන්නේ නෑ. එතන නැත්තම් හොඳයි. ඒකත් එක වගකීම. නේද? ඉතින් ඔන්න ඕවැන් පිරිලා ඉතිරිලා ජීවිතේ අපේ අනන්ත අප්‍රමාණ දුක්. නමුත් මේ සතාගේ අර තිබිච්ච ප්‍රභා ප්‍රභාස්තර ගති කිසි බරක් නැති ගතිය හුන්දැහි කාගත්තයි. කොහොමද අර කුරුටු ගන්න. කුරුටු <laughs> කුරුටු කෑම ඉවරයක් දැන් නෑ. එයාට නිරන්තරයෙන්ම දිවාරෑදෙකි දැන් එයාට පැවරිච්ච වැඩක් තියෙනවා. මොනවද? කුරුටු ගගා අර රසය උරා ගන්න. දැන් මේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දානවා ඔන්න ඔය සමය වෙනකොට කුරුටු ගන්න සමය වෙනකොට. ඒ අපි එක අවස්ථාවක් වෙන්නේ ඔය එයාගේ ප්‍රභා අර ප්‍රබෝධය නැති වෙන මට්ටම එනකොට අර කලින් කියපු ඡන්දසුරිය පහළ වෙන සමය. ඡන්දසුරිය පහළ වෙන සමය. ඒකට අපි හිතන්න පුළුවන් දැන් ඔය සූර්යාදී දැන් ඔය සූර්යාගේ ළඟ ඔය කවුද මන් දන්නා කිව්වා දැන් දවසෙන් දවස අවුරුද්දෙන් අවුරුද්ද කොහෙද සූර්යයා ගිනියම් වෙනවා. ගිනියම් වෙවි ගිනියම් වෙවි රත් වෙවි මේක විනාශ වෙන්නේ. දැන් ඔය ගිනියම් වෙන පැත්ත වැඩි වෙන එනකොට ඔහමයි. හැදෙන පැත්ත වැඩි වෙන. ඒකත් ක්‍රමෙන් රත් වීමක් ඒකට එන්නේ. ඔය අපි අද පිච්චෙන හුස්ගගක් දාඩිය මෙව කරන රත් වීමක් එදාට නෑ. ඒ කරන්න වෙතරන සිද්ධ වෙන්නේ නෑ. නමුත් සූර්ය ඡන්ද කියන සම්මතයට අයිති යම් බලපෑමක් ලෝකයේ ඇති වෙන්න ওই වෙලාවට. ඇයි මේ බලපෑම ඇති මේ සතාගෙන් පෙන්නනවා අර බ්‍රහමනේ ලෝකේ හිමින් හිමින් අර බාහිර ලෝකවලින් රත් වීම දැන් උදව් ලැබිලා ඒ රත් වීම නිස්පාදනයේ නිස්පාදනය වෙලා සුලි ක්‍රියාකාරීත්වයටපත් වෙලා ඒ සුලි වලින් මේ රසායන සම්බන්ධතාවය නිෂ්පාදනය කරන සමය එනකොට අර ඒවා ස්පර්ශය ඇති වෙලා අන්න ගින්නටගෙන ඒ වර්ගයට අයත් ඒ රසායන ගොනු වෙන සමය දැන් මේ සතා එයා දුර්මනා කරන රසායන ගොනු කරනවා. එයා කොන්නවා නෙවෙයි අර ශක්තිය විහිං යාගේ ඇතුළට ඇදලා ගන්නවා. නමුත් අනිත් ලෝකේ අනිත්යන් වල ඒ ඒ පිහිట్లా සකස් වෙලා තිබිච්ච වස්තු ඒ ආකාරයෙන් ඒ ඒ රසායන එක්කාසු වීම නිසා රසායන සකස් වීමත් ඒවා එක්කාසු වීමත් කියන හේතුව නිසා ඒවා ගොනු වෙන්න පටන් ගන්න සමයේදී එතකොට දැන් ඔන්න යන්තම් ඉර පෑවුවා අනිත් දවසේ හොඳට ඉර පායලා තරුත් දෙන්නලා නැකත් තරුත් ඉස්සරහට දානවා එතකොට දැන් ඔන්න අදට දේශනාව අවසానයි නමුත් දැන් මම ඉඳිද්දී මිනිස්සු දෙකක් තව දිනනවා මේ පිළිමනෝ අනන්තයි ප්‍රශ්න අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න අඟුලියා කියලා කියනවා පොතේ ඉතින් අඟුලි කියනවා අඟලයි කියන්නේ. අඟුලියා කියලා කියනවා අඟලට කියන්නේ ඉතින් අපි අඟලක් ගමු ඉතින් කොච්චර දුරනම් ලපටම ගස් තියෙන රුදාව. නෑ එතන මේ වටවින් පඨවි රසය කියලා කිව්වේ ඒ කාන්දමයි මේ කාන්දමයි දෙක හමු වෙලා තද වූ අවස්ථාවට උපදින වින්දනයේ තියෙනනේ වස්තුව ඒ වස්තුවේ වින්දන අර සත්‍යයෙන් ක්‍රියාකාරීත්වයේ මෙතන ඇති වෙන රත්වීම එයාට රසයක් වින්දනයක් නේ දැන් අපි වින්දනය තමයි මේ අපි රසය කියන්නේ පඨවි රසය කියන තද වීමෙන් උපදවන වේදනා ස්වરૂපය විභාගයකට යාම ඇතුළත සමත් කිරීමේ තමයි මම හිතන්නේ ඉරියව්ව රූපේ පහළ වෙනවා ඒ කවුද ඒ මොකක්ද කියන්නේ අභ්‍යවකාශයක් කතා ආ මේ කියන්නේ ඔව් ඒකට පද වෙලා අභ්‍යවකාශයේ හතේ හතේ දුර්තාව සාකයන් ගත්තා ඒක පහළ වෙනවා දැන් මේ අපි කිව්වේ ඇලීමක් සවිඥානික වස්තුවක් හැදෙන හැටි. ඊළඟට ඒ අතර ලෝකේ මේ සත්‍යයගේ රසායන වර්ග පහක ගොනු වීමක් නේ. එතකොට වෙන් වෙන් වශයෙන් හැදෙන රසායන වල ඊවාට ගොනු වෙන්න තියෙන ශක්ති දැන් සීනි ටිකක් උප්පැණි ටිකක් දිය කළා නූලක් දාලා තිබ්බොත් ඒ උප්පැණි වල තියෙන රසයට නූල එල්ලෙනවා. අන්න ඒ වගේ අර මේ ලෝකයේ තියෙන රසායන නිර්මාණය කිරීමේ පරමාණු එකාසු වීම නිසා ඒ ඒ වර්ගයේ පරමාණු විසින් වැඩි වූ තැන ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා ඒ ක්‍රියාකාරීත්වය යටතේ තමයි ඔය රශ්මිය සීතල ඒ ආදී දේවල් නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ දැන් මහත්මයා කිව්වා මේ කියන අවකාශය එතන ගමන් කරන ගමන් කරන්න අවකාශයක් නැහැ ඒව හැදෙන්නේ අවකාශය තමයි හැම තැනම ඒව හැදෙමින් පවතින තත්ත්වයක් තමයි උදාහරණ මොකක් ගැනද කතා කරන්නේ? ඔව් ඔව්. ඒකෙන් අදහස් කරන්නේ පංච ලෝකාරය. මේ කතා කළේ අපි මෙච්චර පංචවෝකාර කරුණු පහකින් ඈ කරුණු පහන මේ පංචවෝකාර කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාමාර්ගයෙන් ක්‍රියා කරන වස්තුවක් ගැනයි අපි කතා කළේ සත්‍යය කියන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විතරයි සංකාර වලින් තමයි ඒ කියන චතුෝකාර තමයි මේ ලෝකයේ අනිත් අවිඥානික වස්තු හැදෙන්නේ. ඒ සතුමෝකාර ක්‍රියාකාරීත්වයේ යටතේ හැදිච්ච වස්තුවක් තමයි ඔය සූර්යයා. ඒ සූර්යයා ඒ සතුමෝකාර වස්තුව. නෑ නෑ පංචවෝකාර වස්තු ඇති වෙන්න අර කොටස් කොටස් වශයෙන් ගොනු වෙලා ඒවැන්නේ මේ පහ එක්කාස වෙන්නේ මේ පළමුවෙන් හැදුනට පස්සේ මේ පංචවෝකාර වස්තු හැදුනට පස්සේ ඒ වස්තුවෙන් කෙරෙන ක්‍රියාකාරීත්වය මැනලයි මෙන්න දැන් සමය හරි සූර්යා පහළ වෙන්නේ ග්‍රහ තාරකා පහළ වෙන්නේ. ඒ සතාගේ ක්‍රියාකාරීත්වය මෙතන උදව්වට aran දෙනවා. ඒ ග්‍රහ වස්තුන් පහළ වීමට උමනා කරන ভাইබ්‍රේෂන් එක මේ භ්‍රමණය ක්‍රියා කරන తත්වය පෙන්වනවා. නමුත් සතා හැදෙන්නේ ඉස්සෙල්ලයි අර වස්තුව හොඳයි ඈ ඔව් අහන්න අහන්න බවංග හිතේ කියලා එකක් නෑ මහත්මයා බවංගේ කියන්නේ හිත වැඩ නොකර සත්‍යීම තීන වේලාව විතරයි මේ නෙමෙයි. මේ සතාගේ සිත වැඩ කරනවා. ඒ සිතෙන් තමයි අර අදින්ද අරුවමනා කරන කාම වේගයේ සිතින් තමයි අදින්නේ. සිත වැඩ නොකර ඒ සිතේ කියන්නේ ඒ කාම වේගයට සිත වැඩ නොකර ඒ ඇදීමේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒ සතාගේ ක්‍රියාකාරී තත්ත්වේ නැහැ. ඒක නිසා භවංගේ කියන්නේ. ඒකට කියන්නේ අතීත භවංග කියලා. ඒ භවංගේ කියන්නේ සිතක් පහළ වෙන්නේ නැහැ. සිතක් පහළ වීමට උවමනා කරන ශක්තිය විතරක් තැම්පත් වෙනවා. ඒකට ඉතින් භවංග සිත කියන අංග. එහෙම ඕන අතර පෙන්වන්න බෑ. අපි මේක විද්‍යාවක් හේතුඵල න්‍යාය යටතේ පෙන්වන්න බෑ. එහෙම අපට ඕන ඕන තැන් වලට ඉතින් දරන්න බෑ. මේ අර චිත්ත වීතියක් වැඩ කරන හැටි කියනවා කියන්න ගත්තත් ඕකෙන් අර සතාගේ අර එකපාරක් කුරුට ගාන අවස්ථාව වෙනකොට චිත්ත වීතියක් ගමන් කරලා තමයි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉන් එහා සතාගේ මුළු ජීවිතේ චිත්ත වීතියකට පෙළගන්න බෑ. එනවනේ. අපට ඕන ඕන තැන් හොයන්න ගන්න බෑ කියන්නේ. දාගත්ත හැකි නමුත් වැඩේ හරියන්නේ නැහැ. හොඳයි පින්නතුනි දැන් හරිද ඔයාගේ ප්‍රශ්නේ? හොඳයි. මේ පින්නක් පිරිස මේ ජීවිතය ගැන සැඟවිච්ච කරුණක් ඉදිරිපත් කර මතු කර ගැනීමටයි මේ අපි මෙච්චර මහන්සි වෙන්නේ. මොකද්ද සැඟවිච්ච කරුණ? සැඟවිලා නෑ අපිට තාම අපේ ජීවිතවල සැඟවිලා. මොකද අපිට කිසිම අයිතියක් නෑ. මේක ධර්මයන්ගේ බලපෑම ධර්මයන් උද්‍යෝගිමත් වෙනකොට ඒ தත්ත්වය ඇති ඇති වෙනවා. ධර්මයන්ගේ උද්‍යෝගයේ බහිනකොට ඒ தත්ත්වය ඇති වෙනවා. ධර්මයන්ටම මේක බාර දිය යුතුයි කියන තීරණය ගැනීමත් ගන්නකොට අර අර සතාගේ නැතිවෙච්ච ප්‍රභාස්වරේ අපේ සිත් ලැක් කරගන්න පුළුවන්. ඒකටයි මේ බුදුහාමුදුරු කියන්නේ. එදා ඒ සතා නැති කරගන්න. මේ විද්‍යාව දැනගන්නකොට ඒ ප්‍රභාස්වරය ඇති කරගන්න පුළුවන්. මොකද්ද? වගකීම් අයින් කරලා වෙන දෙයක් මම බාර ගන්නවා කියන්නේ උදන් අනානේ ඉන්න පුළුවන් වෙනවා. ඒකට ඔන්න ඒ தත්ත්වයක් ඇති කරගන්න මේ ධර්ම දේශනාව මේ පින්නතුන් උපකාරට ගන්න. ඒ නිසා එයින් සිදුවෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුට මොදෙනේටපත් වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප පැසුරු කරන්නා වූ ස්ථානටත් අධිගුරු සියලුම දිව්‍ය රාජ සම්මියා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම මේ උසස් ගුණ සම්පන්න ජීවිත රටාවල් සකස් කර ගැනීම සඳහා ජීහැකි සහායක් කළ යුතු උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මව්පියාදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්ටත් ලෝසතුන්ටත් समतमंडत में सकते कांतेम जीव दुखने ना नाव निर्वाण धर्म बोधित हेतुवान सीता जी टिकरण नित्तावता शांति आकाश आकाशक्ता है ඥාතීන් දෙපින් දෙන්න සමටම නිවන් සුව ලැබේවා කියලා තායි. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාදේ සමිජ්ජතු එකපාර පාවිච්චි කරනවා ඉරාස්තය ඇතුලේ පුළුවන් ඉස්සර මොකයි අන්න එතන දුකක් නැහැ ඒකයි තියෙන්නේ දැන් අපි කරන කෙනෙකුත් නැහැ විසාව කෙනෙකුත් නැහැ ඒකෝට අනුව බලයමක් වෙනවා හේතුවට අනුව ඵලයක් වෙනවා